Uh, ඊළඟට පී සිල්වර්ධන මහත්මයා. ඔව්. Oh. තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ. තෙරුවන් සරණයි. Uh, මට ඇත්තටම පොඩි ප්‍රශ්න දෙකක් තියෙනවා දැනගන්න. Oh. එකක් තමයි ස්වාමින් වහන්සේ ඉස්සර මෛත්‍රී භාවනාව කරනකොට එහෙම uh, අපි අපිට උගන්ලා තියෙන්නේ දෙමව්පිය තමන්ට ඊට පස්සේ දෙමව්පියන්ට එහෙම මෛත්‍රී කරන්න කියලා. දැන් ධර්මය ඉගෙන ගන්නකොට මට තේරුණ දෙයක් තමා ගරුතර ස්වාමීන් වහන්සේලාටත් මෛත්‍රී කරන්න කියලා හිතෙනවා. එතකොට තමාන්ට මෛත්‍රී කරලා දෙමව්පියොන්ටද වැඩි ගන්න ඊළඟට සංඝරත්නයටද මෛත්‍රී කරන්න කියන කාරණාව. ඒ දෙන්නගෙන් වැඩිම අපිට වැදගත්කම අනුව මෙහෙමයි දැන් ඒ ඒ දෙපිරිසටම මෙත් වඩන එක හොඳයි. ඉතින් මෙත්තාව කියලා කියන්නේ යහපත කැමති වෙන සහ ඒ යහපත වෙනුවෙන් උනන්දු වෙන ගතියනේ. ඉතින් ඒ කවුරුන් පිළිබඳව ඇති වුණත් හොඳයි. හැබැයි ඒක සැබෑ මෙත්තාවක්ද නැද්ද කියලා අපිට හොයාගන්න පුළුවන් වෙන්නේ අර අපට අහිතවත් පුද්ගලයෙක් කෙරෙහි මේ මෙත් සිත ඇති කරගන්න පුළුවන් නම් තමයි. මොකද හිතවත් අය අපිට ප්‍රියමනාප අය අපට උදව් කරන අය ඒගොල්ලෝ ගැන කොහොමත් අපට යම්කිසි හිතවත් බවක් ඇති වෙනවා. ඒක මෙත්තාව වෙන්නත් පුළුවන්, හිතවත්කමක් වෙන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා අපි හිතවත් අයටත් මෙත් වඩන්නට උත්සාහ කරන්න ඕන. මදහත් අයටත් මෙත් වඩන්න උත්සාහ කරන්න ඕන. හැබැයි අර වෛරී පුද්ගලයෝ කෙරෙහි පවා අපට මෙත්තාව ඇති කරගන්න පුළුවන් නම් ඒ බඳු තැන්වලදී තමයි අර මෙත්තාවේ හැබෑ ස්වરૂපය හැබෑ ගුණය අපට හරියට තේරුම් ගන්න පුළුවන්. ඉතින් මේ ඉස්සල්ලා අපි මෙත්තාව ගැන ගොඩාක් අවස්ථාවල කතා කරලා තියෙනවා. සුවපත් වේවා නිදුක් වේවා කියලා හිතන සිතුවිල්ල විතරක් නෙමේ අවංකවම අනිත් අයට යහපතක් සුවයක් කරන්න උනන්දු වෙන ගතිය ඒක කායිකව වාචසිකව හෝ මානසිකව උනන්දු වෙන ගතිය. නිකම්ම අපිට පැත්තකට ලවාඩි වෙලා හවනටත් හොඳක් වෙන්න කියලා හිතන්න බැරි කමක් නෑ. හැබැයි ඒක අවංක හැඟීමක් හැටියට මතුවීමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒ විදිහට ටික ටික පුරුදු කරන්න ඒක අරමුණු කරන්නේ කවුරු වුණත් ඒක ගැටලුවක් නෑ. හිතවත් අය අරමුණු පිළිවෙල එතරම් වැදගත් නැති ස්වාමීන් වහන්සේ. නෑ. ඒක එච්චර වැදගත් නෑ. ඒක ඉතින් Tamanට කැමති විදිහකට පුහුණු කළාට කමක් නෑ.